නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝභය තුලින් අටගන්නා ද්වේෂය අද්වේෂය කරගන්නේ කෙසේද කියන කාරණාව. ඇයි අපි මේ කාරණාව විශේෂයෙන් සාකච්ඡාවකට වාජනය කළේ කියලා ඇහුවොත් අපට දෙන්න තියෙන සරල උත්තරය තමයි පුතුජන සියල්ලෝ මේ මේ මත ජීවත් වෙන්නේ ලෝභ දේශ මොහයෙන්. ලෝභ දේශ මොහ තමන් තුළ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය ලෝභ දේශ මොහවල ස්වභාවය Tamanට තේරුම් නැත්නම් සසර දුකෙන් එතර වෙනවා කියන එක වීලුවක් විය හැකියි. ඒක සීනයක් විය හැකියි. එනම් පුදුජන ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි ජීවත් වෙන්නේ ලෝභ දේශ මොහත් එක්කනම් මේ ලෝභ දේශ මොහොල යථාර්ථය අපි ඒකාන්ත වශයෙන්ම දැනගත යුතුයි. මේ ලෝභය අපි තුල ක්‍රියා කරන ස්වභාවය අපි දැනගත යුතුයි. ඒ නිසා තමයි අද අපි මාතෘකා කොටගත්තේ ලෝභය තුලින් අටගන්නා ద్వේෂය අද්වේෂය කරගන්නේ කෙසේද කියන කාරණාව. මේ ලෝභය කියන කාරණාව අපි රාත් වෙනකම්ම තියෙන ප්‍රශ්නයක්. අනාගාමි වෙච්ච කෙනෙකුට බොහොම සියුම් ලෙස තියෙනවා. ගොඩාක් දුරට ඒක අහෝසි ලෝභයක් වශයෙන් තියෙනවා. මොකද්ද මේ අහෝසි ලෝභය කියලා කියන්නේ? ක්‍රියාත්මකව තිබුණත් Taman සතුව පැවතුණත් ඒකෙන් ජාතිය ජරාවක් භවයක් ඇති වෙන්නේ එහෙනම් Tamanට නැවත උත්පත්තියක් නිර්මාණය නොකරන පරිදි දුකක් ඇති නොකරන පරිදි Taman සතුව තියෙන දේවල්. Tamanගේ අයිතිය යටතේ පවතින දේවල්. ඒවා අවෝසි ලෝභ වශයෙන් තමයි සලකන්නේ. කොහොමද කියලා කිව්වාම තථාගතයන් වහන්සේගේ සඳුන් කුටිය හොඳට උපමාවක් අපට. ඇයි අපි ඒක හොඳම උපමාව වශයෙන් ගත්තේ? උන්වහන්සේ මාස 3ක් විතර වැඩ හිටියාම උන්වහන්සේ තවත් තැනකට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමෙන් පිටතට වැඩියාට පස්සේ ඒ කුටිය ගැනවත් ඒ තුල තියෙන වටිනාකම පිළිබඳවත් කිසිම අදහසක් නැහැ. ඒක අත්හැරියා. ඕනම කෙනෙකුට පරිභෝජනය කරන්න අවශ්‍ය නැංක ගලවගෙන යන්නත් පුළුවන්. එහෙනම් අපි මේ ලෝකේ පරිභෝජනය කරන හැම දෙයක්ම කර්මානුරූපී අපට ලැබිච්ච දේවල් අපි කරගත්ත පින් වලට ලැබිච්ච දේවල් කුසල් වලට ලැබිච්ච දේවල් අයිමි වෙන දේවල් නැති වෙන දේවල් නොලැබෙන දේවල් කුමක්ද කියලා බැලුවාම අකුසල නිසා නොලැබුණා අයිමි වුණා නැති වුණා කරගත්ත පව් නිසා නොලැබුණා අයිමි වුණා එහෙනම් මේ කුසල් පින් වලට අනුව ලැබෙනවා අකුසල් පව් වලට අනුව නොලැබෙනවා ලැබිච්ච දේ අයිමි වෙනවා මෙන්න මේ කාරණාවට අනුව අපි මේ මීමත ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපට අයිතිය තියෙන්නේ පරිභෝජනය සඳහා පමණයි. දැන් අපේ විවාහ ජීවිතයක් කියලා ගත්තාම ගී පින්වතුන්ගේ ජීවිත දිහා බලනකොට තමන්ගේ ජීවිත කාලය පුරාවටම සාකාරිකෙන් උදව් ලබනවා. සාකරුවාගෙන් උදව් ලබනවා. දුකේදී සැපේදී ඒ අය දුක සැප බෙදා ගන්නවා. ඒ අය එකිනෙකනට පරිභෝජනය කර ගන්නවා. හැබැයි යනකොට තනි තනියෙන් නේද මැරෙන්නේ? ඒ අයගේ වේදනා අමාරුකම් තනි තනියෙන් නේද විඳින්නේ? කෙනෙකුගේ බඩගින්නට තව කෙනෙකුට කන්න පුළුවන්ද? කෙනෙකුගේ මරණයට තමන්ගේ ආයුෂ දෙන්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ නෑකම් මිතුරුකම් කියන මේ මානසිකව තියෙන බැඳීම් පවා කර්මානුරූපී. ඒවා එක්කෙනාට එක්කෙනා පරස්පර විරෝධයි. හැමෝටම එක විදිහට ලැබෙන්නේ නැහැ. ලැබිච්ච දේවල් එක විදියටම අයිමි වෙන්නෙත් නෑ. එහෙනම් මේ ලෝභය කියන ස්වභාවය අපගේ ජීවිතේ নানা ප්‍රකාර ක්‍රමවලට විවිධ ස්වභාවයන් වලට පවතිනවා. භාග්‍යතුන් වහන්සේ කෙරේ තින අචල ශ්‍රද්ධාවත් දැන් අපි තුල ලෝභයක් වශයෙන් පවතිනවා නේද? සේනාසනය අපි බැඳිලා නැහැ. නමුත් සේනාසනයට අපි ගොඩාක් ආදරෙයි. සේනාසනයට ගොඩාක් බැඳිලා දැන් ඒක තුලිනුත් ලෝභය පවතිනව නේද? අපේ කුටිය අපි යනකොට අත්හැරලා යන්න සූදානම්. ඕනම කෙනෙකුට පූජා කරන මානසිකත්වය අපිට තියෙනවා. නමුත් ඒක තුල තියෙන පිළිවෙල ඒක පරිසම් කරන ක්‍රමවේදය අපි පරිභෝජනය කරන ක්‍රමවේදයට අනුව අපටම දැනෙනවා අපට ලෝභයක් තියෙන බව. ඇයි කුටියකින් තවත් කුටියකට යනකොට යා පාත්‍රය අරගෙන යන්නේ නැහැ කවදාවත්. එහෙම යන්න මානසිකත්වයක් නැහැ යාට. කුටියකින් යන්න ඕනේ කියනකොටම එයා ලොක් එකේ ඉඳලා සරණේරු ඉඳලාම ගලවනවා. හේතුව එයා දන්නවා මේක අර කුටියේ නැහැ. එහෙනම් මේක අරන් ගිහලා ඒක අයි කරන්න ඕනේ. මේ වගේ මැටි කලයක් අරගෙන ඇඳ මේ මැටි කලේ ඕනේ අතනකින් වතුර බොන්න. මේ වගේ කොට්ටයක් අතන නැහැ. ඒ නිසා මේ වගේම කොට්ටයක් ඕනේ මට අතන ගින් සැතපෙන්න. දැන් මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නය? හැමදේම කර්මානුරූපී කියලා එයා දන්නේ නැද්ද? එයා ආලා තියෙනවා. හැමදේම හේතුඵල ධර්ම කියලා දන්නේ නැද්ද? එයා දැනගෙන ඉන්නවා. හැමදේම අත්තරින්න වෙනවා අනිත්‍යයි කියන ධර්මය හැමදාම මෙනෙහි කරන්නේ නැද්ද? උදේ ඉඳලා රෑ වෙනකම්ම මෙනෙහි කරන්නේත් ඒක තමයි. හැබැයි කොට්ටේවත් එයාට අතරින්න බෑ. පාපිස්ස අතරින්න බෑ. වාලෙට දාලා තියෙන මොන හරි රෙදි කෑල්ලක් තියෙනවා නම් ඒකත් අතාරින්න බෑ. හේතුව ඒ තරම් එයා බැඳිලා. එහෙනම් ලෝභය අපිව අත්හැරලා නැහැ. ඇයි? ලෝභය අපිව අල්ලලා නැහැ. අපි ලෝභය අල්ලාගෙන ඉන්නේ. අපි කියනවා බලන්නකො මේ ලෝභය අපිව වෙලා ගන්නට නෑ. ලෝභයේ පාඩියේ ලෝභේ ඉන්නවා. දැන් කඩවල වල බඩු මුට්ටු තියෙන ඒ ඔක්කොම අපේ ඇඟේ ඇතිලද තියෙන්නේ නෑ ඒවා පාඩුවේ තියෙනවා අපිට ඉන්න බැරි ඒවා ගන්න නැතුව අපි ඒව අයිති කරගන්නේ, අපි ඒව පුරවගන්නේ. එහෙනම් අපේ ජීවිතේ පරිභෝජනය කරන සෑම භාණ්ඩයක් තුළම මේ ලෝභය පවතිනවා. මෙන්න මේ කාරණාව අපි දැනගන්නට ඕනේ. වටිනා ඇඳුමක් තිබුණාම ඒකට අපිට ලෝභයක් නැද්ද? අපිරිසිදු වෙනවට ඉඩ දෙන්නේ නැහැ. ඔදිවි අංජන වල තෙල් වදිනවට ඉඩ දෙන්නේ නැහැ. අවුවට දාලා පිච්චෙන්න දෙන්නේ නැහැ. ඕනවට වඩා ඇතිලිලා ඒක නූල් ගැලවෙන්න දෙන්නේ නැහැ. හේතුව ඒකට වටිනාකමක් තියෙනවා. ඒකට අපි බැඳිලා ලෝභයක් පවතිනවා. එහෙනම් තාපසයා මේ වටපිට තියෙන පරිසරය ලස්සනට අතුපතු ගාලා ඒකේ ගල් පෙලි ටික හවුරවලා හොඳට පඩි පෙලක් අදලා බොහොම පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා. සමහර තපස්වරුන්ගේ කුටි දැක්කාම ආලවකගේ ඒ සම්පූර්ණ භවන පරාජයටපත් වෙනවා. ආලවක යකාගේ භවනට වඩා ශ්‍රේෂ්ඨ ලෙස ලස්සනට හදාගෙන නඩත්තු කරනවා නම් දැන් මේක තුල ලෝභයක් නැද්ද අපට? එක තාපසයෙක් හිටියා බොහොම පිළිවෙලයි. එයාගේ කුටිය වටේ සෑම පිරිසිදුයි පිළිවෙලයි මොකද්ද කියලා ඇහුවාම එයා කියනවා භාග්‍යතුන් වහන්සේ විනය පනවලා තියෙන වත් පිළිවෙත් කරන්නට ඕනේ. කරත්තය කුටිය වටේ යන්න පුළුවන් විදිහට පිරිසිදුව තබා ගන්නට ඕනේ කියන විනයට අනුව තමයි මේක පිරිසිදුව තියාගෙන ඉන්නේ කියලා එයා වචනයක් කියනවා. එයා ඇත්තටම මේ වත්පිළිවෙද්ද කරන්නේ කියලා බලන්න ඈත තියෙන කුණුගොඩ ටිකක් අරගෙන ඇවිල්ලා ඒක වටේ දැම්ම ගමම්ම කුටියෙන් එළියට ඇවිල්ලා කෑ ගන්නවා බලන්නකෝ කවුද දන්නේ මේ කුණු එක කලාගෙන ගිහිල්ලා මල්ලකින් කුණු අරගෙන යනකොට මල්ල යටින් ඉරිලා ඒ නිසා මේ කුණු හැමතැනම ඇහිරිලා මේකවත් දන්නේ නැතෝ කවුද දන්නේ මේ වැඩේ කරේ කියලා අනන්ත අප්‍රමාණ දුක් කියනවා. දැන් මේ කොළ කෑලි ටික වැටුණයි කියලා එයාට එච්චර තරහා යනවා නම් දැන් ගයෙන් වැටෙන කොළ කෑලි වලට කාටද නඩු කියන්නේ? වතුර ටිකක් ඇලුණයි කියලා බනිනවා දොස් කියනවා දැන් ආසින් වැටෙන වැස්සට කාටද නඩු දාන්නේ? ඒ කියන්නේ මේ නඩත්තුව තුළ ලෝභයක් තියෙනව නේද? වටපිටාවේ පිරිසිදුකම තුළ ලෝභයක් තියෙනව නේද? මේ අලංකාර දසුන දීර්ඝව දැකලා ප්‍රීති වීම පිළිබඳ ලෝභයක් තියෙනව නේද? මේ ලස්සන වටපිටා පරිසරයට බැඳිලා නේද? එහෙනම් මේ තාපසයා ඒ තපස්කම කරන ගමන්ම ලෝභයකුත් දන්නේම නැතුව වැඩිලා එයා තුල කෙලෙස් වැඩිලා එයා දන්නේ නැහැ. ඇයි මේ ලස්සන පරිසරයට තියෙන ආසාව එයා තුල දැන් ලෝභයක් වාගේ පැලවෙලා දැන් ඒක පොඩ පොඩ ගහක් වාගේ වැඩෙනවා. එයා දන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි පරිභෝජනය කරන සෑම භාණ්ඩයක් තුළම මේ ලෝභය පවතින්න පුළුවන්. අපි ගත කරන දෛනික ජීවිතය තුළ මේ වගේ දුර්වලකම් මේ වෙනකොටත් පවතින්න පුළුවන්. එක තාපසයෙක් හිටියා සෑම දෙම අත්හැරලා කිසිම දෙයක් අල්ලගෙනත් නැහැ බැඳිලත් නැහැ. හරි ශ්‍රේෂ්ඨයි. ගිලම්පස ටිකක් අදලා ගිහින් දුන්නාම ගන්නෙ නැහැ. වැරද්දක් වුණාද අපි වම් අතින්වත් පූජා කළාද නැහනේ හරියටම දකුණු අතෙන් පූජා කළා පිළියෙලට පූජා කළා බොහොම බගෑපත් වෙලා අත් දෙකෙන් පූජා කළා ඇයි මේ තාපසයක් ගන්න නැත්තේ ස්වාමිනී අනුකම්පා කරලා මේක පිළිගන්න කියලා කිව්වත් ඒක ගණන් ගන්න ඒක ගන්නෙම නෑ. මොකක්ද හේතුව කිව්වාම උන්වහන්සේ හැමදාම ගිලම්පස වළඳන කෝප්පයක් තියෙනවා. ඒ කෝප්පෙන් ඕනේ. වාදුන්නත් කමන්නේ උන්වහන්සේ වළඳනවා. හැබැයි වාදෙන්නත් ඕනේ ඒ කෝප්පෙන් හේතුව ඒ කෝප්පෙන් දෙන ඕනම එකක් වළඳනවා. වෙන කිසිම දෙයකින් වළඳන්නේ නැහැ. දැන් කෝප්පෙට බැඳිලා ලෝභේ නඩත්තු කරනවා දන්නේම නැතුව. එහෙනම් අපේ ජීවිතවල අපි පරිභෝජනය කරන දෛනික බඩු අපගේ දෛනික අවශ්‍යතාවයන්ට තමයි අපි ගන්නෙ. කාලයක් යනකොට ඒ දෛනික අවශ්‍යතාවයන් වල නිරත වෙච්ච කාලපරියාසය වැඩි නිසා දැන් ඒක ලෝභයේ බවට පත් වෙලා ඒක තුලින් අලුතෙන් හැඟීමක් ගොඩනැගිලා අර අම්මා තාත්තා සහෝදර අත්තරින්න බැරි වාගේ ඒ ලී කැල්ලට සරපුවට සිවුරට පාත්‍රයට කෝප්පෙට පිඟානට පාපිස්සට වටපිටේ තියෙන පිරිසුදුකමට පරිසරයට ගස්කොළන් වලට බැඳිලා ඒ තාපසය අනන්ත අප්‍රමාණ බැඳීම් ටිකයි ඇලීම් ටිකයි ගොඩනගාගෙන එයාගේ ආර්ය ජීවිතය අනාර්ය බවට පත් කරගෙන ආවේ ඇලීම් ගැටීම් නතර කරලා දාන්න හැබැයි ඇවිල්ලා වෙන වෙන ඇලීම් ගැටීම් ඇති කරගෙන හැමදාම ගාකට වතුර දානවා වතුර දානවා ඉවරයක් නැහැ. මොකද්ද කිව්වම ඒ ගාට වතුර දාන්නේ බොහොම වටිනා ගහක්ලු. ඒ වගේ ගස් ලක්ෂ ගණන් මේ ලෝකේ තියෙනවා. ඇයි ඒ ඔක්කොමට වතුර දාන්නේ නැත්තේ? ගාට අයිතිවාසිකමක් කියන ඇයි මිදුලේ තියෙන ගා මේක ලොකු නම හරි එවණයි. මේක එක්තරා තථාගතයන් වහන්සේ නමකගේ බෝධියක්. ඒ නිසා මේක ලොකු කරන්නට ඕනේ. මේ ලොකු වෙලා මේ ගහින් එවන ලබන්නට ඕනේ. දැන් ගාට බැඳිලා ගා කෙරේ ලෝභයක් ඇති වෙලා එයා දන්නේම නැතුව ලෝභ වඩනවා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි ප්‍රශ්න තියෙනව නේද? සමහර ගී පින්වතුන්ගේ පරණ වාහනය වැස්සට තෙමිලා අකුණු වැදිලා අව්වට වේලිලා පිච්චිලා මලකඩ කාලා හොයේ දිරාපත් වෙනවා. ගණන් ගන්නෙ නෑ. හැබැයි අලුත් වාහනෙට බැරි වෙලාවත් කවුරු හරි අනේකෙන් ඊරුවා නම් ඒ මිනිස්යාගේ දත් ටික කීයද කියලා අතේ තියලා ගණන් කරගන්න පුළුවන් වෙයි. ඒ තරම් තරහා යනවා මරා ගන්න හදනවා ඇයි අර වාහනෙට පුංචි කැල්ලක්වත් එන්න බෑ ඒ තරම් ඒ වාහනෙට බැඳිලා මෙතන තියෙන වෙන මොකවත් නෙමෙයි එයා අලුත් අලුත් ලෝභ හදාගෙන ඒවා නඩත්තු කරනවා ලෝභය ගුණයක් ලෙස වඩන්න පුරුදු කරනවා එයා. අලෝභයයි ගුණයක් ලෙස වඩන්න ඕනේ. එයා ලෝභය ගුණයක් ලෙස වඩනවා. අද සමාජයේ මිනිස්සු නැද්ද? අද සමාජයේ තාපසවරු නැද්ද? ලෝභය ගුණයක් ලෙස වඩන, ద్వේෂය ගුණයක් ලෙස වඩන, වෛරය ගුණයක් ලෙස වඩන, රාගය ගුණයක් ලෙස වඩන කට්ටිය නැද්ද? අපට හම්බෙලා තිනවා මෝහය පවා ගුණයක් ලෙස වඩනවා. එයා යම් යම් දේවල්ට මුලා වෙලා ඒක සැබෑවක් ශක්තියක් කියලා ඒක ජීවිත කාලෙම නඩත්තු කරනවා. නැති මාර්ගඵලයක් ඇතැයි විශ්වාස කරගෙන මුලා වෙලා ඒ මුලාව ජීවිත කාලෙම නඩත්තු කරනවා බලනකොට එයා මෝහය ගුණයක් ලෙස වඩනවා හැම කෙනා කෙරෙහිම රාගයෙන් බලනවා ඇවිදින්න බෑ රාගයෙන් බලන්නේ රාගයෙන් ඇවිදින්නේ කතා කරන්නේ රාගයෙන් හිතන්නේ රාගයෙන් බලනකොට එයා රාගයේ ගුණයක් ලෙස වඩනවා රෑදවල් දෙකේම එයාට තියෙන එකම ප්‍රශ්නය මේ රාගය උපරිම වඩා ගන්න ඕනේ දැන් විරාගය වඩන්නයි ඕනේ සසරෙන් එතර වෙන්න. දැන් එයා පුරුදු කරලා තියෙන රාගය වඩන්න හේතුව සසරෙන් නතර වෙන්න. එයා තීරණය කරලා අපේ ජීවිතවල මේ වගේ දන්නේම නැතුව දෛනික පරිභෝජනය කරන බඩු මුට්ටු හරහා ලෝභය වැඩෙනවා කෙලෙස් වැඩෙනවා මෙච්චර බොළඳද අපි මේ පුංචි දේවල් තේරුම් ගන්න බැරි තරම් සෙනෙය සෙනෙය පාසා හැමදේම ජීර්ණය වෙනවනම් අනිත්‍ය වෙනවනම් හැම නාම රූපයක් තුළම පවතින්නේ දුක නම් කුසල් පින් වලට අනුව ලැබුණා කුසලයේ ඉවර වෙනකොට පින ඉවර වෙනකොට ඒ හැම දෙයක්ම නැති වෙනවා අයිමි වෙනවා සමහර අය මේ ලෝකේ හැම දෙයක්ම හිතාගෙන ඉන්නේ නැති වෙන්නේ කියලා. මා මිනිසුන්ගේ ගෙවල් දොරවල් දැන් අද අපට නෑ නේද? ඒ මිනිසුන්ගේ දේවල් ඒ මිනිසුත් එක්ක ජීර්ණේ වෙලා ගියා. ඒවා දි รา පත් වෙලා කඩම් වැටුණා. අවුරුදු 50කට කලින් හොඳම වාහනේ කියලා කියපු දේවල් අද යකඩ බට්ට දීලා නේද? ලස්සනයි හොඳයි කියලා බැඳගත්තු ස්වාමි පුරුෂයා භාර්යාව අද වයසට ගිහිල්ලා නේද? අපි අපේ තියෙන දුර්වලකම් නිසා ඒගොල්ල වෙන කට්ටියට පෙම්බැඳිලා දාලා ගිහිල්ලා නේද? නොදා ගිය කට්ටිය අද මියපරලව ගිහිල්ලා නේද? එහෙනම් එක්කෝ මියපරලව ගියන් ඒගොල්ලෝ අයිමි වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අලුත් ජීවිතයක් ගොඩනගාගෙන අයිමි වෙනවා. එහෙම නැත්නම් වෙන් වෙලා ජීවත් වෙන්න තීරණය කරනවා. ඒ හැම දෙයක් තුළම හමුවීමට කුසලයේ තිබුණා. ඒ කුසලයේ ඉවර වුණා. දැන් වෙන්වීමට ඒ කුසලයේ පාළ වුණා. අයිතිය ලැබෙන්න අපට පින් පාල වුණා දැන් පව් පාල වුණා අයිතිය අයිමි වෙන්න එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ සෑම බඩු මුට්ටුවක්ම සෑම ජීවියෙක් කෙරෙහිම අයිතිවාසිකම් කියනවා අපෙන් ඒගොල්ලෝ පෑරගෙන උදුරගෙන එක්කරගෙන යනවා ඒක තමයි මේ ලෝකයේ ධර්මතාවය මේ පුංචි දේ තේරුම් ගන්න බැරි වුණානේ මෙච්චර වයසට ගිහිල්ලා ඉගෙනගෙන මේ තරම් අත්දැකීම් ලැබලා කිරියම්මා කිරියත් අපේ ඉඩම් අපේ ගෙවල් දොරවල් කිව්වා මිය පරලෝ ගියා ඒවා අත්හැරලා ගියා ඒගොල්ලන්ගේ දරුවෝත් කිව්වා මේක අපේ ගෙවල් දොරවල් ඉඩම් කියලා දැන් අපි කියනවා අපේ දෙමව්පියන්ගේ ඉඩම් කඩම් කියලා එහෙනම් මේක අයිතිකාරයෝ ලක්ෂ ගණන් ඉඳලා නේද මේ මාපොළවේ ආරම්භයේ කොච්චර අවුරුදු බිලියන ගණන්ද එච්චර කාලයක් මේකට අයිතිවාසිකම් කියපු කට්ටිය අනන්ත අප්‍රමාණ නේද එහෙනම් මමත් මේ ඉඩමට ගේට తాවකාලික මුරකාරී කියන එක තේරෙන්නේ නැද්ද? මම ඇවිල්ලා තියෙන්නේ මේ ඉඩමගේ මුර කරලා ඊළඟ પરම්පරාවට පවර්ලා යන්න. මම මුරකාරයෙක් විතරයි. මේ පුංචි දේ අපට තේරිලා නෑ නේද? අපි පරිභෝජනය කරන හැම දෙයක්ම ඕනවට වඩා පරිභෝජනය කරනකොට ආසාවෙන් කැමැත්තෙන් ඒකට ලං වෙනකොට ඒක ලෝභයක් බවට පත් වෙනවා. ඒ ලෝභය කෙලෙසයක් බවට පත් වෙලා නැවත ජාතිය ජරාවක් භවයක් නිර්මාණය කරනවා. මේ අඩුව අපි හදා ගන්නට ඕනේ. හැම දෙයක්ම අත්හැරලා පරිභෝජනය කරන අවබෝධයටපත් වෙන්නට ඕනේ හැම දෙයක් තුළින්ම ලෝභයක් ඇති වෙනවා ද්වේෂයක් ඇති වෙනවා හැම දෙයක් තුළම මෝහය පවතිනවා මේ කාරණාව මෙච්චර කාලයක් අපි නොදැන පරිභෝජනය කරා නම් දැන් මේක චිත්තානුපස්සනාවෙන් 100ෙන් අපි මේවා පරිභෝජනය කරන්නට ඕනේ නැති වෙන බව දැනගෙන පරිභෝජනය කරන්නට ඕනේ ලෝභය ඇති නොකරගෙන පාවිච්චි කරන්නට ඕනේ එක සෙන්බුදුවරේ හිටියා ඒ සෙන්බුදුවරා ළඟ ගොඩාක් ශ්‍රාවකයෝ හිටියා ජපානයේ මේ සෙම්බුදුවරයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. බොහොම හිතවත් ශ්‍රාවකයෙක් හිටියා. එයාගේ හොඳම හිතවත්ම ගෝලයා. එයා තමයි යාට ගොඩාක් උපස්ථාන කරන්නේ රෑදවල් දෙකේම ඒ ස්වාමින් වහන්සේ කෙරෙහි විශාල පෑදීමකින් උපස්ථාන කරනවා නිතරම අවදියෙන් ඉන්නවා එක දවසක් ඒ ගෝලයා දැක්කා තමන්ගේ ස්වාමියා එහෙම නැත්නම් ඒ ඒ භික්ෂුන් වහන්සේ තමන්ගේ ඒ පුංචි කෝපයකින් ගිලම්පස ගන්නවා. ඒ ගිලම්පස ගන්නකොට ගිලම්පස කෙරේ උන්වහන්සේගේ කැමැත්ත අඩුයි. හැබැයි ඒ කෝපය කෙරේ කැමැත්ත වැඩි. මේක ඒ ශ්‍රාවකයා දැක්කා. එයා ඒ කෝපය අතින් අරගෙන අනිත් අතිනුත් ඒ කෝපය අල්ලාගෙන බොහොම ආදරෙන් ඒ කෝපෙත් එක්ක එයා ගනුදෙනු කරන මේ ක්‍රමවේදය මෙයා දැක්කා. ඒ තේ බීලා ඒ තේ බොනකොට ඒ පුංචි තැනකින් ඊරෙනවා නම් ඒකේ මින්සරේ අතින් පිය දානවා හේතුව ඒ කෝප්පේ කැලලක්වත් ඉතිින්න දෙන්නේ නැහැ. එයාට තේරුණා තේ වලට වඩා ගිලම්පස වලට වඩා මේ කියන කෝප්පේට බැඳිලා වැඩි කියන එක මේ ශ්‍රාවකයා බොහොම සියුම් ලෙස මේක දැනගත්තා. ගිලම්පසා අරගෙන ඉවර වෙලා සෙන්බුදුවරයා කෝපේ දෙනවා ඒ ශ්‍රාවකයාට ඕදන්න කියලා අඩි 10ක් විතර ඉස්සරහට ගිලා වැරදුනා වාගේ කෝපය අතාරිනවා. අතාරිනකොටම කෝපේ බිම වැටිලා කෑලි දෙක තුනට කැඩෙනවා හැරිලා තමන්ගේ ස්වාමියාගෙන් ආනවා ස්වාමින් වහන්සේ රිදුනද කියලා එතකොට එයාට hina ගිහිල්ලා කියනවා ටිකක් රිදුනයි කියලා ඒක තමයි මම ඒක අතහැරියේ කියලා කිව්වාම තමයි ඒ ගුරුවරයා දැනගත්තේ ශ්‍රාවකයා Tamanට වඩා ශ්‍රේෂ්ඨයි තමන්ගේ ගෝලයා තමන්ට වඩා ප්‍රඥාවන්තයි. ගෝලයා තමන්ට කමටහන් දෙන්න තරම් ශ්‍රේෂ්ඨයි කියන එක තේරුණා. එයා කිව්වා අනේ ඒක මට තේරුම් කරලා දුන්නාට ගොඩාක් පිං. මම නොදකපු දේ මගේ ශ්‍රාවකයා දැක්කා. එයා ගොඩාක් සන්තෝෂ වුණා. අපේ ජීවිතවලත් මේ වගේ පරිභෝජනය කරන දේ තුලින් අපි බැඳිලා නැද්ද? අපේ කුටියට අපි බැඳිලා නැද්ද? පාපිස්සට බැඳිලා නැද්ද? අපේ ඇඳුම් පැළඳුම් වලට බැඳිලා නැද්ද? අපි පාවිච්චි කරන ප්ලාස්ටික් කෑලි වලට අපි බැඳිලා නැද්ද? ඒකට දුරකතන කියලා කියනවා. අපි ඉස්සලා වැටිලා ඔළුව පෙරුණාත් අපට ප්‍රශ්නයක් නැහැ. ඒ ප්ලාස්ටික් කෑල්ල වැටෙන්න බෑ. හදවතත් එක්ක ගෑනවා. ඇයි? ඒ තරම් බැඳිලා ලෝභය නඩත්තු කරනවා. ලෝභයේ දෛනිකව පෝෂණය කරනවා. එහෙනම් අපේ ජීවිතවල සමහර භික්ෂුන් වහන්සේලා කිසිම දෙයකට අවු වෙලා නැහැ. කිසිම දෙයකට බැඳිලා නැහැ. හැබැයි උන්වහන්සේට මොනවාරි දොස් කිව්වාම ඉවස ගන්න බැරි තරම් තරහා යනවා. උන්වහන්සේ කියන සේනාසනය ගන්න. මේ තින සේරව පිරිකර ටික ගන්න. බඩමුට ඕන එකක් ගන්න, පොඩි කරන්න. හැබැයි චරිතය ඝාතනය කරන්න එපා. ඒක දරා ගන්න බෑ. චරිතයට උන්වහන්සේ ලෝභ වෙලා චරිතයට බැඳිලා ඒ චරිතය උන්වහන්සේ පුදුමාකාර විදිහට නඩත්තු කරනවා. තමන් යාචකයෙක් නම් ඉල්ලාගෙන වළඳන කෙනෙක් නම් යන්නේනමක් නැති අසරණ කෙනෙක් නම් බැන්නාම මොකද වෙන්නේ අපට? දොස් කිව්වාම විවේචනය කරාම මොකද වෙන්නේ අපට? ඒවා වෙන්න එපාය. අපේ මාන්නේ අපට වැටහෙන්න. නින්දා අපාස ලැබෙන්න එපාය. ඒ සඳහා තියෙන කර්ම ටික ගෙවෙන්න මේ අවබෝධය අපට ලැබිලා නෑ නේද? චරිතය තුළින් ලෝභය නඩත්තු කරනවා, ಗುಣධර්ම වලින් ලෝභය නඩත්තු කරනවා, තමන් පෝය කරනවා, හැවද්දසනවා කියන දේ තුලිනුත් අපි ලෝභයක් නඩත්තු කරන්නේ නැද්ද? මාන්නයක් නඩත්තු කරන්නේ නැද්ද? ආවේ කෙලෙස් නසන්න තමන් සිල්වත් කියලා කෙලෙසයක් දැන් මාන්නයක් උණුකම කාංකාරයක් නඩත්තු කරන්නේ නැද්ද අනිත් අයට සාපේක්ෂව මම ගොඩාක් සිල්වත් කියලා එහෙම උම්මත්තක මෝහයක් අපි නඩත්තු කරන්නේ නැද්ද කොහොමද පිරිණිවන් පාන්නේ පිරිණිවන් පාන්න තියෙන බාධක ටික නම් හැමදාම පුරුදු කරන්නේ නිවීමට අපිට තියෙන අකටයුතු දේවල් නම් අපි එකතු කරන්නේ කොහොමද අපි rahat වෙන්නේ පිරිණිවන් පාන්නේ මේ අඩුපාඩු අදාගන්න එපාය පෝය කරන එක හොඳයි හැවත් දෙසන එක හොඳයි පිරිසිදු වෙන එක සිල් රකින්න එක හොඳයි ඇයි එයාට වඩා සිල්වත් කියලා මම එකක් නඩත්තු කරන්නේ අර සේනාසනයට වඩා අපි ශ්‍රේෂ්ඨයි කියලා එකක් ඇයි ප්‍රකාශ කරන්නේ එතන නේද මාන්න්‍ය උඩඟු ආහංකාරය කියන අකුසල පැන නගින්නේ අර කට්ටියට වඩා දැන් අපි නිന്ദා සාගතයි සිල් රකින්න නැති මිනිසයා කියනවා අනේ ස්වාමිනී මගේ මොකවත් සිල් නැහැ මට පන්සිල්වත් නැහැ මං ඒ තරම් දුස්සීලයි කියලා අවංකවම පිළි අරගෙන එයා කම්පාවටපත් වෙනවා එයාගේ පච්චාතාපය අර සිල්වතාට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද එයාගේ නියතමානිකම, අවංකකම, විවෘතභාවය අර මාර්ගඵලලාභියෙකුට සමාන ගුණයක් නෙමෙයිද? මෙයා තුළ මාර්ගඵල මොකවත් නැහැ. එයා සිල් රකින්නවා, එවත් දෙසනවා, වත්පිළිවෙත් කරනවායි කියන තුලින් අරයව එලා දකින්නවා. මූ සිල් නැති මිනිසයා මෙයා දුස්සීලයා කියලා අපහාස කරනවා, විවේචනය කරනවා. එක එක්කෙනාට එයා ගැන කේලම් කියනවා. හැබැයි තමා බොහොම ශ්‍රේෂ්ඨයි සිල්වන්තයි කියලා ලෝකෙට කිය කිය අර සිල් නැති අයට බනිනවා නම් අරයට වඩා මෙයාගේ සිල් නැත්තේ අරයට වඩා මෙයා දුස්සීලයි මේ අඩුව අපි හදාගන්නට ඕනේ සිල්වතා තවත් කෙනෙකුගේ දුස්සීලකමට එලා දකින්නේ ඒක තුළින් තමන්ගේ සීලය බිඳුවට යනවා සිල්වතා Taman තව තවත් පරිස්සම් වෙලා තව තවත් අඩුපාඩු හදනවා දුස්සීලයන්ට ಗುಣකතන කරනවා ඒ අයට ආශිර්වාද කරනවා ඒ අයගේ යහපත වෙනුවෙන් මහන්සි වෙනවා ඒ තුලින් සිල්වතා තව තවත් සිල්වත් වෙනවා ಗುಣ වඩන්න අනිත් අය එලා දකින්නේ නින්දා කරන්නේ මිනිසුන්ට අපහාස කරන්නේ හැමෝගෙම ಗುಣකතන කරනවා හැමෝටම යාපත කියනවා නැති ಗುಣ ධර්ම හදලා දේශනා කරනවා නැති ಗುಣ ධර්ම හදලා ප්‍රකාශයටපත් කරලා ගෞරව කරනවා මේ තුලින් ගුණවතා තව තවත් ගුණවත් වෙනවා බෝධිසත්වරු තව තවත් දක්ෂ ලෙස පාරමිතා පුරලා තමන්ගේ තුන්තරා බෝධි වලින් පිරිනිවන් පානවා අපි තව තවත් අපායට ලං වෙනවා අපි දුවලා තියෙන උඩුගම් බලා නෙමෙයි පාත්ගම් බලා. පටිසෝතගාමීවයි ගමන් කරන්න ඕනේ. අපි ගමන් කරලා තියෙන්නේ අනුසෝතගාමීව. අපේ සීලයට අපි ලෝභ වෙලා. අපේ ගුණවලට අපි ලෝභ වෙලා. අපේ පිරිසුදුකමට අපි ලෝභ වෙලා. අපගේ වත්පිළිවෙල වලට අපි ලෝභ වෙලා අපේ අවබෝධයට අපි ලෝභ වෙලා අපේ පරිසරයට කුටියට පරිභෝජනය කරන බඩු මුට්ටු වලට ලෝභ වෙලා අපිට මේ වගේ වත්පිළිවෙත් වත්කම් තියෙන දායක සභාවක් ඉන්නවා පිරිසක් ඉන්නවා කියන ඒ මිනිසුන්ටත් අපි ලෝභ වෙලා ජාත්‍යන්තරව ආරාධනා ලැබෙනවා නම් මේ තරම් අපිට ඉල්ලුමක් තියනවා කියන ඉල්ලුමට ලෝභ වෙලා මේ හැම ලෝභයක්ම හදන්න ඕනේ පිරිණිවන් පාන්න කලින් මේ අඩුපාඩුත් එක්ක කවදාවත් සසරෙන් එතර වෙන්න හම්බෙන්නේ නැහැ මේක අපි හදා ගන්නට ඕනේ නිවැරදි කර ගන්නට ඕනේ අපේ ජීවිතවල ඒකාන්ත වශයෙන්ම අපිට වැරදිලා වැරදිලාමයි ගින් තියෙන්නේ කිසිම දවසක අරි ගිහිල්ලා නැහැ. ඇයි අපි අරි ගින් කියලා අපි කල්පනා කරන්නේ ඒක තුලින් මාන්නයක් නෙමෙයිද හදාගෙන තියෙන්නේ. දැන් මම සිල්වත් දැන් මම ගුණවත් දැන් ගොඩාක් මං ශ්‍රේෂ්ඨයි කලින් හිටියට වඩා කියලා ඇයි මේම උම්මත්තකයෝ වාගේ මුලා වෙන්නේ මෝහයක් ඇති කරගන්නේ නැති මාන්නයක් උඩඟුවක් ආංකාරයක් Taman තුලින් නිර්මාණය කරගන්නේ හැම දෙයක් තුළින්ම මම හැලීමක් ඇති කරනවා බැඳීමක් ඇති කරනවා ලෝභයක් ඇති කරනවා දෛනිකව මම භවගාමි වෙනවා නැවත උත්පත්තිය නිර්මාණය කරමින් පවතිනවා මගේ ಗುಣ ටික අගුණ වෙමින් පවතිනවා සත්පුරුෂ මාර්ගයේ යන්න ආපු මම අසත්පුරුෂ වැඩ කරන්නේ අසත්පුරුෂ මාර්ගයක් මේ වඩන්නේ මේ දුර්වලකම්වත් තේරුම් නැත්නම් මොනවද සසරේ අපට තේරිලා තියෙන්නේ අපේ අධ්‍යාපනයෙන් අපට වැඩකුත් නැහැ. අපේ අත්දැකීම් වලින් අපට වැඩකුත් නැහැ. අපට ලැබිච්ච අවවාද අනුශාසනා වලින් වැඩකුත් නැහැ. ඇයි මොකවත් ඇදිලා නැහනේ. කිසිම දෙයක් මේ වෙනකොටත් අදාගෙන නැහනේ. එහෙනම් අපේ මිනිසත් භවයෙන් අපි වැඩ ගන්න නම් මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිණිවන් පාන්න නම් මේකේ නැ සෑම හඩුවක්ම අපි අදා ගන්න වටිනවා. ඒක හදා ගැනීම මේ මොහොතේ සිදු කිරීම අවශ්‍යයි. හේතුව තවත් අපට කාලේ නැහැ. මේ විදිහට පස්පව් කර කර මේ විදිහට ලෝභය දියුණු කර කර රාගය දියුණු කර කර මේ විදිහට द्वේෂය නඩත්තු කරගෙන අපට සසර යන්න කාලයක් නැහැ. හේතුව අපේ මිනිසත් භවයේ මේ වෙනකොටත් අවසානයේ ලං වෙලා අපේ ආයුෂ දෙකෙන් පංගුවට වඩා ඉවර වෙලා මේ ඉතුරු වෙලා තියෙන කාලය තුල මේ තියෙන දුර්වලකම් අඩුපාඩු හදා ගන්නට ඕනේ. ලෝභය තුලින් ద్వේෂය අද්වේෂය කරගන්නට ඕනේ. ලෝභය තුලින් ඇතිවෙන ద్వේෂය අපි ඉසලා අඳුනගෙන ඒක අද්වේෂය කරන්න දක්ෂ වෙන්නට ඕනේ. අපි මේ හැම දෙයක් තුළින්ම ලෝභයක් නඩත්තු කරනවා කියන එක ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්නට ඕනේ. අපි ලෝභේ නඩත්තු කරන දේවල් අයිමි වෙනකොට වෙනස් වෙනකොට ඒවා අන්සතු වෙනකොට අපි තුල ද්වේෂය අට ගන්නවා නේද? gedara මිනිස්සේ ලෙඩ වෙන්න බෑ හරියට තරහා යනවා. මොකද දැන් මේ මිනිස්සේ අරගෙන යන්න එපා ස්පිතාලෙට නිවාඩු දාන්න ඕන රුපියල් 1000ක් එතන පාඩුයි. නිවාඩුවෙන් එකක් කැපිලා යනවා. ඒ නිවාඩුව අපට පාඩුවේ බේත් ගන්න ගියාම දොස්තර මාත්‍යට ගෙවන්න ඕනේ, ෆාමසියට ගෙවන්න ඕනේ, ඒ පරීක්ෂණ කටයුතු වලට ගෙවන්න ඕනේ. අතේ තිබිච්ච තුන් ආහාර දාට වැඩක් ඇවිල්ලා. තමන්ගේ සම්පත් වලට යම්කිසි හානියක් වෙන්න යන්නේ. එහෙනම් කෙනෙක් ලෙඩ වෙනකොට Taman නඩත්තු කරගෙන පෝෂණය කරගෙන යන ලෝභය දැන් Tamanට බාධකයක් බවට පත් වෙලා නේද? Taman එකතු කරගෙන ආපු සම්පත් වලට අකටයුත්තක් වෙනවයි කියවම තරහා යන්නේ නැද්ද? අපි කියන්නේම මොනවාරි පොඩි බේතක් අරගෙන ඒක කරබාන ඉන්න එක හරියයි. එහෙම නැත්නම් පස්පංගුව තම්බලා කසායක් තම්බලා බුයි බීලා ටික විවේක ගන්න හරියයි. මොකද අර ස්පිතාලට ගියාම වැඩිපුර වියදම් වෙනවා. එහෙනම් ලෝභය තුලින් අපට ද්වේෂය අට ගන්නවා කියන එක මීට වඩා සාක්ෂි ඕනේද? අපට වියදමක් ඇති වෙනවා නම් අපට තරහා යනවා. මිනිස්සු කසාද බඳිනවා අපට ප්‍රශ්නයක් නැහැ. අපට ආරාධනා පත්‍ර දුන්න ගමන් තරහා යනවා. දැන් රුපියල් 5000ක් විතර දැන් මේ මිනිස්සයාට දෙන්න එපාය. දැන් මේ මිනිස්සයා බඳිනවා නම් කොයි ලෝකයට ගිහින් බැන්දාම ඉවරනේ. ඇයි මේ මිනිස්සයා අපිව තියාගෙන මෙතන මරවන්නේ? මාන්සෙලා හම්බෙච්ච දේපොළ දැන් ඉවර වෙනව නේද? දැන් ලෝභය නිසා නේද ද්වේෂය අටගන්නේ. අපි මේ ලෝකේ එකතු කරපු දේවල් අපට අයිමි වෙනවා නම් වාම ද්වේෂයක් පටියක් ඇති වෙනවා. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ අපට ඉඩම් අයිමි වුණා, ගෙවල් දොරවල් අයිමි වුණා, බඩමුට්ටු අයිමි වුණා, රජකම් අයිමි වුණා. ඒ හැම දෙයක්ම මෙනෙහි කරන්නට ඕනේ. ඒ හැමදයක්ම අපට අත්හැරුණා නම් මේ භවයේ අත්හැරෙනක අපට පුදුමයක් නෙමෙයි. මැරෙනකොට ගෙනියන්න බැරි දේවල්. එහෙනම් ඉන්න තාකල් අනිත්‍යගේ යාපත පිණිස ආයෝජනය කරන්න, අපේ යාපත පිණිස නිවීම පිණිස ආයෝජනය කරන්න අපි දක්ෂ වන්නට ඕනේ. ඒ සක්කෝ ගුණය අපි තුල වඩා ගන්නට ඕනේ. කෙනෙක් මරුණට පස්සේ මිනිස්සයාට මොකවත් අපට දෙන්න බැරි නම් ජීවතුන් අතර ඉන්නකොට ලෙඩට දුකට යාපතට අපට ආයෝජනය කරන්න බැරි නම් මරුණට පස්සේ මුදලෙන් අපට වැඩක් තියනවද අර සිංහල වචනවල ඒ කතාවක් කියන ඉඟවැකියක් අර යුද්ධෙට නැති කඩුව කොස් කපන්නද කියලා හේතුව යුද්ධෙට අවශ්‍ය වෙලාවට ඒ කඩුව නැත්තම් ඒ කඩුවෙන් ඇති වැඩේ මොකද්ද අම්මා තාත්තා ඉන්නකොට කෑම ටිකක් දෙන්නේ බේත් ටිකක් දෙන්නේ කිසිම උපස්ථානයක් කරන්නේ මොකද්ද හේතුව තමන්ගේ ලෝභය ඉවර වෙනවා මේක බොහොම පරිස්සමෙන් මාන්සි වෙලා අතිකාල පැය වැඩ කරලා එකතු කරපු සම්පත ඉවර වෙනවා ඒ නිසා තරහේ මොකවත් කරන්නේ මැරුණට පස්සේ සියක් නමක් වඩම්මලා දාන දෙනවා වේර විහාර චෛත්‍ය හදනවා තමන් මැරෙන්න කිට්ටු වෙනකොට දැන් මේක ගෙනියන්න බෑ කියලා දැනගත්තාම රටේ තින පින්කම් මාලා පටලගෙන දඟලනවා කොච්චර එයා කාර්යබහුලද කියලා කිව්වොත් නින්දෙත් ගෙවල් හදනවා නින්දේ චෛත්‍ය වලට ගල් අදිනවා මොකද්ද මෙයාට තියෙන ප්‍රශ්නය දැන් මැරෙනවා ගෙනියන්න විදියක් නැහැ ජීවතුන් අතර ඉන්නකොට එක ව්‍යංජනයක් එක බත් දුන්නාත් ඒ අම්මා තාත්තා තවත් දවස් දෙකක් ජීවත් වෙයි. ඒ රුපියල් 200ට ලෝභ වෙලා ඒ ලෝභය නිසා Taman තුළ ද්වේෂයක් ඇති වෙලා ඒ කට්ටියට කිසිම සැලකිල්ලක් කරේ නැහැ. දැන් සියක් නමකට දාන දුන්නයි කියලා ඇති ඵලය මොකද්ද? දාන දෙන්නේ අම්මා තාත්තලා පින් සිද්ධ වෙන්න තමයි. හැබැයි අම්මා තාත්තා මැරිලා තින්නේ බඩගින්නේ. බඩගින්නේ දාලා මරලා දැන් කෑම දුන්නයි කියලා ප්‍රතිඵලයක් තියෙනවද? මේවා අපේ දුර්වලකම් මේවා අදා ගන්නට ඕනේ. ලෝභය අපි නඩත්තු කරනවා. ඒ ලෝභයට බාධකයක් ඇති වෙනකොට, ඒ ලෝභය අපිට අයිමි වෙනකොට, ඒවා අපේ වත්කම් වලින් අනිත් අයගේ නම් වලට ඒවා පැවරෙනකොට द्वේෂය අට ගන්නවා, වෛරය අට ගන්නවා. මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන මේ පරිසරය තුළ මේ ඇදිලා තියෙන මානසිකත්වය මේක වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන ජීවන රටාව මේ වගේ ජීවිතයක් වෙන්න පුළුවන්. මේ වගේ මානසිකත්වයෙන් අපි ජීවත් වෙනවා නම් මේ වගේ චරිතයක නම් අපිත් මේ වෙනකොට ජීවත් වෙන්නේ මේ දුර්වලකම් નિවැරදි කරගන්න ඕනේ. හදේ ඉඳලා වටපිටාවට බැඳෙන්න එපා. පරිසරයට බැඳෙන්න එපා. දෛනිකව උදේ ඉඳලා රැ වෙනකම් පරිභෝජනය කරන බඩමුට්ටු පිරිකර වලට බැඳෙන්න එපා. රස්සාවට බැඳෙන්න එපා. පරිභෝජනය කරන යානවාන වලට බැඳෙන්න එපා. භාර්යාවට ස්වාමි පුරුෂයාට දරුවන්ට දෙමව්පියන්ට බැඳෙන්න එපා. නිසා හැමදේම කුසල් පින් වලට අනුව ලැබෙනවා අකුසල් පව් වලට අනුව අයිමි වෙනවා හැමදේම తాවකාලික පරිභෝජනය සඳහා පමණයි හේතුඵල දාමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කර්මයක් තමයි මේ පරිසම් දෙන්නේ ඒ හැම දෙයක්ම ධර්මානුකූලව දැකලා පුළුවන් තරම් අනිත්‍යයට යාපත කරන්න අනිත්‍යයේ යාපත පිණිස හැමදේම අත්හරින්න තමන්ගේ නිවීම පිණිස තමන් සාන්තක සියල්ල පරිභෝජනය කරන්න ඉතුරු කරන්න එපා ගෙනියන්න විදියක් නැහැ එකතු කරන්න එපා. පරිභෝජනය කරන්න විදියක් නැහැ. හේතුව එකතු කරන කෙනාට පරිභෝජනය කරන මානසිකත්වෙ එන්නේ නැහැ. හේතුව පරිස්සම් කරන මානසිකත්වය විතරයි හැදෙන්නේ. එහෙනම් ඒකාන්ත වශයෙන්ම අපි මැරෙනවා නම් ඕනකට වඩා එකතු කිරීමට වඩා ලද දෙයින් සෑයීමට වෙන මානසිකත්වය හදන්න Taman සන්තක දේවලෙන් Tamanට වඩා වැඩිපුර තියෙන දේවල් අනිත් අයට බෙදලා දෙන්න Tamanගේ අවශ්‍යතාවයට අනුව තියාගෙන ඉතුරු ටික බෙදලා දුන්නාම දුප්පත්කම ලෝකෙන් අතුරුදාන් වෙනවා නේද අගයිකම් කියන ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා නේද සියලු සත්වයේ ලෝකයේ සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවන් දකිනවා නේද එක්කෙනේ පෝසත් වෙන නිසා කී දෙනෙක් දුප්පත් උපත් වෙනවද? හේතුව ඒ අයගේ කොටස් නිසා තමයි මෙයා පොහසත් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ අවශ්‍යතාවයට වඩා අපි යමක් එකතු කරනවායි කියලා කියන්නේ ඒක තවත් කෙනෙකුගේ අවශ්‍යතාවය සඳහා ලෝකේ නිර්මාණය වෙච්ච දෙයක් අපි යටතේ පවතිනවා ඒකේ අයිතිය අපට නෙමෙයි තියෙන්නේ තවත් කෙනෙකුට එතන අදින්නාදානයක් තියෙනවා හේතුව අපිට මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය දේ පමණයි දාණය ඊට වඩා යමක් අපි තියාගෙන ඉන්නවා නම් ඒක තවත් කෙනෙකුට අයිති වෙන්න ඕන දෙයක් තවත් කෙනෙකුට හිමි වෙන්න ඕන දෙයක් අපි තියාගෙන ඉන්නේ එතන අදින්නාදානයක් තියෙනවා එහෙනම් Tamanට අවශ්‍ය දේ තියාගෙන ඉතුරු ටික දුන්නයි කියලා කියන්නේ ලෝකයේ ප්‍රශ්න 90ක් විසඳෙනවා. හේතුව සියලු සත්‍යයන්ට සියලු දේවල් ලැබෙන්න පටන් ගන්නවා. හේතුව මේ වෙනකොටත් ලෝකයේ සෑම කෙනාටම අවශ්‍ය දේ නිෂ්පාදනය වෙලා ඉවරයි. ඒවා මේ වෙනකොට ලෝකයේ ගබඩා වෙලා ඉවරයි. හැබැයි කීප දෙනෙක්ගේ යටතේ තියෙන නිසා හැමෝටම මේක බෙදිලා යන්නේ නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ නිසාද ලෝකයේ ප්‍රශ්න වැඩි වෙලා ආර්ථික ගැටලු වැඩි වෙලා දුප්පතුන් වැඩි වෙලා ඉඟන්නු වැඩි වෙලා මිනිසුන්ට කරදර ප්‍රශ්න ගැටලු වැඩි වෙලා එහෙනම් මේ ලෝභය කියන්නේ රෝගයක්. ඒක උම්මත්තක මානසික ස්වභාවයක්. මේක කොච්චර එකතු කරාත් අපිට ඇති කියන මානසිකත්වය ඇති වෙන්නේ හම්බ කරලා සෑයීමටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙනම් මේ ලෝකේ බඩු මුට්ටු වලින් පරිභෝජනයෙන් සෑයීමටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? එකතු කරලා සන්තෝෂයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? කොච්චර එකතු කරා තව එකතු කරන්න මානසිකත්වයක් ඇදෙනවා මිසක් සංසිඳෙන්නේ නැහැ. සංසිඳ සංසිඳිච්ච කෙනෙක් මේ ලෝකේ කිසිම තැනක නැහැ. කිසිම ඉතිහාසයක සඳහන් වෙලත් නැහැ. රටවල් දෙකක් අල්ලගත්තා තුනක් අල්ලගත්තා 10ක් අල්ලගත්තා 15ක් අල්ලගත්තා දැන් සෑයීමටපත් වෙන්නේ 16 වෙනි එක අල්ලගන්නේ කොහොමද කියලා නේද කල්පනා කරන්නේ ලක්ෂයක් අම්බ කළා දෙකක් අම්බ කළා කෝටියක් අම්බ කළා දැන් කෝටියට පස්සේ තව ලක්ෂ 5000ක් අම්බ කරන්නේ කොහමද කියලා නේද කල්පනා කරන්නේ එහෙනම් මේ ලෝකේ කවදාවත් ලෝභයට කෙරවලක් නැහැ. ලෝකයේ සංසිඳිච්ච කෙනෙකුත් නැහැ. එහෙනම් ලද දෙයින් සෑයීමටපත් වෙන, ලද දෙයින් සන්තෝෂයටපත් වෙන මානසිකත්වය හැදීම තමයි අපටත් ලෝකයටත් අපි කරන යාපත. මෙන්න මේ අවබෝධයට අපිපත් වෙන්නට ඕනේ. සියල්ලන්ගේ යාපත පිණිස එහෙනම් ලෝභය තුලින් द्वේෂය අටගන්නවා. ඒ द्वේෂය අද්වේෂය කරන්න අපි ලෝභය හැමදේම අපි අලෝභය වශයෙන් දකින්නට ඕනේ. කුසල් පින් වශයෙන් දකින්නට ඕනේ. අකුසල් පවවලදී මේවා අයිමි වෙන බව දකින්නට ඕනේ. අනිත් අයගේ යාපත පිණිස පරිභෝජනය කරලා තබල යන අත්තරින මානසිකත්වයෙන් පරිභෝජනය කරන්නට ඕනේ. එතකොට ඒ द्वේෂය ඇති වෙන්නේ නැහැ. ඒ द्वේෂය ඇති වෙන්න කලින්ම නැති වෙලා යනවා. ඒ හැම දෙයක් තුළින්ම ලෝභය නඩත් වෙන සියුම් තැන් දැනගෙන ඒක අලෝභය බවට පත් වෙන්නට ඕනේ. ඒ හැම දෙයක් තුළින්ම කර්මය දකින්නට ඕනේ. තමන්ගේ මුලාව දකින්නට ඕනේ. දුර්වලකම දකින්නට ඕනේ. මේ හැම පිරිසුදුකම තුළින්ම හැම පරිභෝජනයක් තුළින්ම මම ලෝභයක් නඩත්තු කරනවා කියන තමන්ගේ දුර්වලකම අඩුපාඩුව තමන්ගේ මානසික උම්මත්තක ස්වභාවය දකින්නට ඕනේ. ඒවා නිවැරදි කරන්නට ඕනේ. මෙන්න මේ අඩුපාඩු අදා ගන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම ලෝභයේ මුල් වෙලා අපට දේශය අට ගන්නෑ. එහෙනම් ලෝභය අත්හරිනවයි කියලා කියන්නේ ලෝභය නිරෝධ කරනවයි කියලා කියන්නේ ඒ කාන්ත වශයෙන් අපි අනාගාමී වෙනවා කියනක තථාගතයන් වහන්සේගේ පොරොන්දුවක් එහෙනම් අපිට අනාගාමි වෙන්න පුළුවන්. එහෙනම් සියල්ල අත්හැරුණාම අපි රාහත් වෙනවා. එහෙනම් මේ කමඨාන වඩන සියලුම දෙනා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් සෑම පරිභෝජනයක් තුලින්ම ලෝභයක් අපි නඩත්තු කරනවා. ලෝභය පෝෂණය කරනවා. හැම පරිභෝජනයක් තුලින්ම දන්නේම නැතුව ලෝභයකුත් වැඩෙනවා. අපි තුල හැලීමක් බැඳීමක් නඩත්තු වෙනවා නිර්මාණය වෙනවා මේ අඩුපාඩු හදන කමටාන මේ මොහොතේ ඉඳලාම අපි වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ අපේ දුර්වලකම් සෑම දෙයක්ම උදේ ඉඳලා රෑ වෙනකම්ම ගවේෂණය කරලා ප්‍රඥාවෙන් දැකලා විද්‍යාවෙන් දැකලා ඒවා නිවැරදි කරන්නට ඕනේ ඒ දුර්වලකම් ශක්තිමත් කරගන්නට ඕනේ මේ විදිහට අපි අඩුපාඩුකම් අදා ගන්න පුළුවන් නම් මේ සෑම පරිභෝජනයක් තුළින්ම අපි තුළ නිර්මාණය වෙන ලෝභය ඒ ලෝභය අයිමි වෙනකොට බාධක ඇති වෙනකොට ඒ නිසා ඇති වෙන පටිගය द्वේෂය අපට තේරුම් අරගෙන නිරෝධ කරන්න පුළුවන් මේක තමයි අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවය ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන භවය විමුක්තියටපත් වෙන භවය එනම් මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්න හැම පරිභෝජනයක් තුළින්ම දන්නේම නැතුව ලෝභය ප්‍රගුණ වෙනවා ලෝභයක් අපි තුල සංවර්ධනය වෙනවා, හැලීමක් බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා කෙලෙස් ඇති වෙලා නැවත නැවත මේ සතරමා භූතයා තුල ඉපදීමක් නිර්මාණය වෙනවා. මේ දුර්වලකම් નિවැරදි කරගෙන, මේ අඩුපාඩු નિවැරදි කරගෙන, මේ කමඨාන ධර්ම දේශනාව හොඳට ප්‍රගුණ කරලා, සෙනෙහ සෙනෙහ පාසා මේක වඩලා, සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා, ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය තුල රාත් බෝධියෙන් පිරිනිවන් පානට මේ කමඨාන ධර්ම දේශනාව අප සියලු දෙනාගේම පිරි පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි